අවසරයි මෑණිවරුනි ස්වාමීන් වහන්සේ මෑණිවරුනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද එහෙම නැත්නම් මේ 2016 අලුත් අවුරුද්දේ ත්‍රිසුබෝධාරාම භාවනා මධ්‍ය බෞද්ධ මධ්‍යස්ථානයේ මුල් කරගත්ත මේ දවසේ වැඩපිළිවෙලේ ධර්මදේශනාව ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ සිටුවම දිනායේ ධර්මදේශනාව සඳහා tempත් වෙලා සාදුකාරයක් පාස්තුනා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 ධම්මෝ නාම සාරතිං භූමි සම්මා දිට්ඨි පුරේ ජවං තීති අවසර ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ සුබෝධාරාමය මුල් කරගෙන මේ වගේ හමු වෙන හැම අවස්ථාවකම දවසේ සෑහෙන කාලයක් ගත කරනවා ධර්ම දේශනාව සඳහා වෙන විදිහකට කියනවනම් අපේ සුත්තමය ඥානෙ වඩා ගැනීම සඳහා ඒ ගත කරන වෙලාවේදී අපි වෙන තැන්වලදී වගේම චාරිත්‍රාක් විදිහට ඒ කරන දේශනා දේශනාවලියක් විදිහට එකින් එකට එකින් එකට මාලාවක් විදිහට සම්බන්ධ කරලා පවත්තන්. ඉතින් දේශනාවලියටම නැත්නම් දේශනා මාලාවටම සරුවචන් වහන්සේ විසින් දේශනා කරන්න ඉච්ඡ සූත්‍රයක් ඉදිරියට තියාගන්න. තියාගෙන අපි ටිකෙන් ටික ටිකෙන් ටික ඒ සූත්‍රයේ දිගේ ගැඹුරක් අතුලාන්තයක් කරා මේ දේශනා මාර්ගයෙන් ගමන් කරන එකයි කරන්නේ. ඉතින් මේ අද ඉදිරියෙන් තියාගත්ත ගාතාව අඩංගු සූත්‍රයට කියන්නේ අච්චරා සූත්‍රය කියලා. සමහරලාට අන්වර්ථ නාමයක් විදිහට ධම්ම රත්න සූත්‍රය කියලා සඳහන් කරලා තියෙනවා. නමුත් ත්‍රිපිටකේ පෙරලා බලනකොට පේන්න තියෙන මේක අච්චරා සූත්‍රය කියලා. ඉතින් මේ ඉස්සරහා සුබතරමදී අපි හම්බෙච්ච හැම වෙලාවෙදීම ඒ සූත්‍රේ නිදාණය පිළිබඳව කෙටි මතක් කිරීමක් කරගත්තා. ඊට පස්සේ අපි ඉදිරි තියාගන්න ගාථාවේ අදාළ ගාථා පදේ අනුව ඉදිරියට යන්නයි පාර කපාගත්තේ. ඉතින් මේකේ අද ඉස්සෙල්ලාම වගේ එන කෙනෙකුගේ පැත්තෙන් කල්පනා කරලා බැලුවොත් මොන වගේ නිදානයක්ද මේකේ තියෙන්නේ කියලා ඒක විශේෂයෙන්ම භාවනාවට බර ਸਰවචනාසි වැඩ ඉන්න කාලේ සිද්ධ වෙච්ච සිද්ධියක් නිසා ඒක අපි දේශනා කරන්න හදන කාරණාට මේ පසුබිම සම්බන්ධ කර ගැනීම හරි වැදගත් ඒ වගේම හරි වටිනකමක් තියෙනවා මේකට අදාළ වෙලා තියෙන්නේ භාවනානුයෝගී අරණ්‍ය වාසී ස්වාමීන් වහන්සේ නම. ඉතින් මේ ස්වාමීන් වහන්සේ අපමත්තෝ වූපකට්ටෝ කියන විදිහට අප්‍රමාදීව වෙන් වෙලා පහිතත්වෝ දැඩි වීර්යයේ යුක්තව භාවනා කරන්න අදිෂ්ඨාන කරගත්ත ස්වාමීන් වහන්සේ නමක් මුළු සූත්‍රයේදී ආ බලනකොටම පේනවා මේ ශාංශේ ටිකක් අත්කිලමතාන යෝගයට බර ගාක් කායට දැඩි පීඩාගෙන දෙන ජීවිතයක් ගත කරපු ශාංශනමක් වගේ ඉතින් මේ ස්වාමීන් වහන්සේ පින්නපාත කරලා දාන ටික වළඳලා දවසම බණ භාවනා කරලා තිනවා සක්මන් භාවනා පරියන්ක භාවනා කියන දෙක වගේ මාරුවෙන් මාරුවට. නමුත් මේ ස්වාමීන් වහන්සේට පුද්ගලික ප්‍රශ්නයක් දෝෂයක් තිබිලා තියෙනවා මේ ආම වාතේ බඩ දෙවිල්ල නිසා ස්වාමීන් වහන්සේට ගොඩක් කාලට ඉඳගෙන ඉන්න බෑ. බඩ දෙවිල්ල නිසා නිතරම වෙහෙස කර තත්යක් තියෙන්නේ හිත එකලස් කරගන්න අමාරුයි ගොඩක් ගත කරලා තියෙන්නේ සක්මණේ. මේ සක්මණේ ඉන්නකොට මේ ශාන්සික ඇඟ මිරිකිලා මිරිකිලා මිරිකිලා රිදිලා තැනකට යනවා මොනව වෙනවද කියලා ශාන්සික හිතා ගන්න බෑ. ඒ ශාන්සිකින් බරපතල භාවනාවක් කරගන්න බෑ. නමුත් මම දැන් ඉඳගෙන නෙවෙයි මම දැන් සක්මන් කරමින් ඉන්නේ කියන එක බලාගෙන අර ඇතුළත සක්මනක් වගේ වේල තියෙන උඩින් තියෙන ආලම්බන රාජ්‍යයක් රෙදිවලක් වගේ එකක්. ඒකේ එල්ලිලා මේ බඩ දෙවිල එන වෙලාවේ ඇඟ වැටෙන්න දෙන්නේ නැතුව මේකේ සක්මන් කරලා තියෙනවා. ඉතින් දවසක මේ ස්වාමීන් වහන්සේ මේ විදිහට මානසිකාරයේ යෙදීමින් ඉඳලා උග්‍ර බඩ දෙවිල කැඩලා එතනදීම අපවත්තාවි. ස්වාමීන් වහන්සේ නමුත් ඉන්නේ දැඩි මානසිකාරයක පිටත වගේම වෙහෙසකර තත්ත්වයට ගියා. ඒ ස්වාමීන් වහන්සේ දන්නේ මැරිලා වෙච්ච බවක්. ඒ ශාන්‍යසේ ඉන්නේ මේ මගේ හිත දැන් හොඳටම දැඩි වෙහෙසකට දුකකටපත් වුණා. දැන් ඉතින් ආයශරයක් වෙහෙස දුක නැතුනට පස්සේ තමයි ඉන්නේ ඉරියව බලා ගන්න පුළුවන් වෙයි කියන අදහස යඩියට ආනපාන නැති වෙච්ච කෙනෙක් නැවතත් ටික වෙලාවකින් ආනපානෙ මතුවෙනවා. නැවතත් ඉන්නේ ඉරියව්වට එනවා වගේ. මෙතන තිබිලා තියෙන ආනපානෙ වගේ රූප කර්මස්ථානයක් නෙවෙයි. ඒ වගේම වේදනාවේ දුක් වේදනාවක් තිබිලා තියෙනවා. හැබැයි මේ ශාංශ මේ ඉස්ලා කිවතාවක් මේක විතර තියෙන වගේ පේන තියෙනවා. කොහොමද මේ ශානාංශයේ නැවත මේ මානසිකාරණේ ඉඳලා ශරීරයට එනකොට මේ ශාමනසේට ලැබිලා තියෙන දිව්‍ය මේ ශරීරයක් තුෂ්ත දිව්‍ය විමානේ විශාල විමානයක් ලැබිලා ඒ ස්වාමීන් වහන්සේට වඩිනකම් එනකම් ඒ අක්ෂරාවන් 500ක් ස්වාමීන් වහන්සේ පිළිගන්න බලාන ඉඳලා තියෙනවා. භික්ෂු දේවතාවා කියන නම තමයි ඊට පස්සේ අපි මේ ස්වාමීන් වහන්සේට සඳහන් කරා. ඊට ඉස්සලා ආත්ම භික්ෂුවක් දැන් දේවාත්මයක් ලැබලා තිනවා. අත් මේ ශාංශය දන්නේ වෙච්ච දේ මොකද්ද කියලා අධිකාරල බලනකොට විශාල සෙනඟක් විශාල තූර්ය නාදයක් විශාල උත්සවයක් මේ ශාංශාර පරණ පුරුද්දේට විදියට ඉෂපාත් කරගෙන සිවුර හදාගෙන මේ Taman ඉන්න ආරණ්‍යයකට පෙරහැරක් ඇවිල්ලා වගේ පින්කම් පිටසක් ඇවිල්ලා වගේ නිසා ස්වාමීන් ඉන්දිය සංවරය කරගන්නකොට ඒ අප්සරාවන් දැනගෙන තියෙනවා මේ ස්වාමීන් තාම ඉන්නේ භික්ෂු ආකල්පවල කියලා. පස්සේ ඉස්සරහට කණ්ණාඩියක් ගෙනලා අල්ලලා තියෙනවා. ඒකට ඒ ස්වාමීන් දැකලා තියෙනවා Taman දේවාභරණගේ සරතිච්ච දේව ශරීරයක් සහිත කෙනෙක් දැන්. එතකොට ස්වාමීන්ට සිද්ධ වුණා මම අර මනුස්ස දේහය හලලා දැන් මේ දිව්‍යමය ආත්මිකට පත් වෙලා තියෙනවා. හැබැයි මේ සාමාන්‍ය කෙනෙකුට ඇති වෙච්ච අදහස නෙමෙයි මේ ස්වාමීන් වහන්සේට ඇති වෙලා තියෙන්නේ. මේ ස්වාමීන් වහන්සේ විශාල අපහසුකට පත් වෙච්ච කෙනෙක් විදිහට හිත පීඩා වෙලා තියෙනවා. දැන් ඉදිරියට මට තියෙන මේ සැනකෙලිය ගත කරන්නයි මේ අපසරවන්නේක වට වෙලා ගත කරන්නයි එන්න තියෙන චුනරට තැටි දැන් දුකක්. ඊටදී අකුසලයක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මේකද මම භාවනා කරලා මට හම්බෙච්ච තෑග්ග නැත්නම් මට ආනිසංසය කියලා සඳ විශාල පීඩාවක් ඇතිලා තියෙනවා හිතට. විවේකයට මෙච්චර කැමති වෙලා හිටපො. එහෙම නැත්නම් උදේකලාට මෙච්චර කැමතිලා හිටපො මට දැන් මොකද උනේ කියලා. එතකොට මේ දිව්‍ය අපසරාව මතක් කරලා තිනවා ඔබ වහන්සේට තමයි මේ විමානේ පහළ වෙලා තියෙන්නේ මේ විමානට අත තියන්න එතකොට මේක අයිති පහළ වෙනවයි කියලා. මේ ශාන්සිත දැනගෙන තිනවා මේක නිකන් අපායට යamak ඒ නිසා විමානෙට යෑම පැත්තක තියලා ආවර්ජනය කරලා බලනකොට මේ කුසල විපාක වාරයක් තමයි. එතකොටම කල්පනාලා තියෙනවා මට අවශ්‍ය නම් දිව්‍යමය ආත්මික තියෙන ශක්තියක් විදිහට චුත වෙන්න පුළුවන්. දැන් මේ වෙනකොට සර්වඥාන්සේ සවැත්නුර ජේතවනාරාමේ වැඩ ඉන්නවා. ඒක නිසා මම යනවා සර්වඥාන්සේට මේ ආඩපාලිය කියන්නේ. එවනත මේ ගතු කේලම කියන්නේ කියලා විනිශ්චය කරනවා අපසරාණ මතක් කරනවා මම යනවා අපේ ශාස්ත්‍රඥාංශ වන්දනා කරලා එන්න කියලා. ඒකට අර 500ක් කියනවා. අපිත් වෙනවා වංශෙත් එක්ක යන්නේ. ඊට පස්සේ දිවිරෝ විමානයෙන් චුත වෙලා ජේතවනාරාමයට ඇවිල්ලා මේ ස්වාමීන් වහන්සේ දැන් වික්ෂු දේවතාවා උත්‍රාජාන වහන්සේට ගතුකේලම් කියනවා. එහෙම නැත්නම් චෝදනාවක් කරනවා අච්චරාගණ සංගුත්තං පිසාචගණ සේවිතං වනන්තම් මොහණං නාම කථා යාත්‍රම් භවිෂ්‍යති කියලා. ස්වාමීන් වහන්සේ මේ අප්සරාවන් වෙන්න වච වෙච්චි ලෝකය පිසාච ලෝකයක් ස්වාමීන් ආශාව සන්තුෂ්ත කිරීම ඇති මේ මිසුන කදාකත් එපාවක් වෙන්නේ ඒ නිසා මේ අප්සරාවන් කියලා ලෝකය සඳහන් කරාට මේක පිසාච ලෝකයක් මෙතන කියනවා නන්දනම් වණයක් ඕනම කෙනෙකුට කාමසැපේ ඇති කරන දෙයක් ගිය කෙනෙක් මෝහණයටපත් වෙනවා ඉතින් මේ වගේ තැනකට ගිය මම කොහොම බේරෙන්නද මට මොකද්ද ගමන මට පෙත මොකක්ද බුදුජානනාංශයට හරියට මේ ඔබ වහන්සේ කියපු විදිහට මම සිල් දැක්කා. ඔබ වහන්සේ කියපු විදිහට මම සතිය පිහිටුවා. සක්මන් කරා. පරියන්කේ හිටියා. දැන් මට හම්බෙලා තියෙන්නේ මොකද්ද? මං හිතයට වැඩිය විශාල සෙනඟක් එක්ක, විශාල අප්සරාවන්තෝගයක් එක්ක, අච්චර සම්භාෂණ ප්‍රිය සම්භාෂණ සහිත නන්දන වණයක් එක්ක මේකද අපි ලැබිච්ච දේ කොහොමද මේකේ සතිය පිහිටව ගන්න කියන වගේ අදහසක් සර්වචනාචී ත්‍රිපිටකයේ චෝදනා ස්වරූපෙන් කරනවා. ඒතකොට සරුවචනාංශේ මේ භික්ෂු දේවතාවගේ චෝදනාට චෝදනා කරන්නෙත් නැහැ. ඒ වාගේ මේකෙන් සැලීමකට කම්පැනිකටපත් වෙන්නෙත් නැහැ. ඒ කරපු අදහස මත කරපු චෝදනා මත කරපු ඉල්ලීම මතින් ඒ භික්ෂුවට කමඨාන් සුද්ධ කළ දෙනවා. ඒක හරියට අපි අද උදේ අපි කමඨාන් සුද්ධ කරා වගේ මේ ගමන යනකොට අපිට විවිධ ලස්සන දේවල් හම්බ වෙනවා විවිධ කැත දේවල් හම්බ වෙනවා ඒ වෙනකොට මේ ශරීරියත් වෙනස් වෙවි වෙනස් වෙවි පේන්න ඉඩ තියෙනවා මේ මනුස්ස ශරීරය දිව්‍ය ශරීරයට යනවා වගේ සමාජලාවට තිරිසන් ශරීරයකට යනවා වගේ ඒවත් පේනවා ඒ කොච්චර දේවල්ම සතිය කැඩෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරු කියනවා ඒකයි මේකේ ගම්ම්‍යාර්ථේ නමුත් ඒ దేవතාව දන්නේ සතිය කැඩලා නැහැ කියලා. దేవතාව හිතන්නේ මේ මනුස්ස ශරීරේ හලලා දිවි ලෝකෙට ගිය නිසා අප්සරාවන්ගේ බඩ වෙච්ච නිසා නන්දනවනයේ මොහොනවනයේට ගිය නිසා මට සතිය කැඩේ කැඩිලා මේකද මට භාවනා කිරීමෙන් හම්බෙන ඵලය කියලා නිකන් බුද්ධජානනාංශයට චෝදනා සූරිය කතා කරනා වගේ වුණාට බුද්ධජානනාංශය දන්නවා දැන් බුද්ධජානනාංශය කියලා දෙන්න ඕනේ කමඨාන සුද්ධ කළ දෙන්න ඕනේ දැන් මේ පාට වැටලා තියෙන හිත මීට පස්සේ ඕක මොන විකාර පෙනුනත් මොන නිමිති ගත්තත් කන්දක් උඩ තිබුණු ගලක් බුරුල් කරලා පෙරළුවාට පස්සේ ඔක පෙරලගිලා සානුවේ තමයි නැතර වෙන්නේ. ආයෝක නැතර කරන්න කාටවත් බෑ. ඒ කොතනකදී අපි අපි ජීවිතයේ සතිය පිටවන්න පටන් ගත්තොත් ඒ කෙනා සැක කරත් ඒ සතිය ඒ කෙනාව සැක කරන්නේ නැහැ. කෙනා සැක කරන මගේ සතිය කැඩිලා ඇති. එහෙනම් මගේ සතිය දුර්ලභ වෙලෙන්නේ නැති මොකටද මට එනම් මේ අප්සරාව පෙන්නේ මොකද මට මේ දිව්‍යමය ආත්මයක් ලැබිලා තියෙන්නේ මොකද මට මේ නන්දනවනයක් ලැබිලා තියෙන්නේ කියලා නමුත් සත්‍ය කවදාකවත් යාව අමතක කරන්නේ ඒ කොයි ඥානපෝණි ස්වාමීන් වහන්සේ ඔය සත්‍ය අති බල සම්පන්නයි කියන සිංහල පොතේ ඉස්සලා එක තිබුණේ සීයේ බලමහිම කියන පොතේ ඒකේ කියලා තියෙනවා අනෙකුත් ඉන්ද්‍රිය ධර්ම ශ්‍රද්ධාව වගේ වීර්ය වගේ සමාධිය වගේ ප්‍රඥාව වගේ නෙවෙයි යම් කෙනෙක් සතිය අදාහගෙන පිටුවා ගත්තොත් ඒ මනුස්සයාගේ මරණෙදීවත් සතිය ඒ මනුස්සයා පාවා දෙන්නේ කරාලි නෑ. ශද්ධාව මෙහෙම නෑ. ශද්ධාව කලබලයක් කරනකොට පැනලා යනවා. වීර්යයත් කලබල වෙනකොට පැනලා. ඔය සමාධියත් අපිට අවශ්‍ය වෙලාවට ලැබෙන්නේ නැහැ සමහරවිට. අපිව කියන ප්‍රඥාවත් අපිව තනි කරලා අපි මෝඩෙක් බවට පත් කරනවා. සතිය කවදාකවත් අපිව තනි කරන්නේ නැහැ. ආන ඒ ගුණය මේ අපි වඩන ගුණ ධර්ම අතර සුවිශේෂී තත්වයක් තියෙන්නේ. ඉතින් ඒක තමයි මේ සර්වජන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයෙන් නැවත නැවතත් බෞද්ධයාට මතක් කරන්නේ අනික් ගුණ ධර්ම වඩන්ඩ සද්ධා වීර්ය සමාධි ප්‍රඥා වඩන්ඩ හැබැයි මේ සතියට මුල් තැන දීලා සතියට සුපරීක්ෂක தත්ත්වේ දුන්න නැත්නම් ඔය හැම ගුණ ධර්මයක්ම වේගෙන් වැඩෙනවා ඒ තරම්ම අපිව පාවා දීලා අයින් වෙනවා. ගෝක් ශ්‍රද්ධාවන්ත මහත් කෙනා සම්පූර්ණ ශ්‍රද්ධාව කඩාගෙන වෙන ආගමකට උනත් යන්න ඉඩ තියෙනවා. ශ්‍රද්ධාව වැඩි වුණාම ඕනෑමට වැඩිය අමන වෙනවා. වීරිය වැඩි වෙච්ච කෙනා එක්ක සීදී නස ගන්නවා. එහෙම නැත්නම් ඕනෑමට වැඩි ඉක්මන් දුවන්න ගිහිල්ලා ඉබ්බයි රහවයි රණ්ඩු වගේ වීර්ය වැඩි හාව පඳුරට ලබුදිය ගත්තට පස්සේ ඉබ්බදිනල බලනකම් ආවට හැරෙන්නේ නැහැ. ඊට සම්බර කරන්න බැරි මනසත් ඕක වෙනවා. සමාධියේ පිටිපස්ස යන කට්ටියට ඊහා සමාන ඔළුව හිල් වෙන්න ටොකු අදිනවා. ඒක හොඳට පේනවා භාවනා කරන ලෝකයේ මේ සමාධිය ඉස්සර කරන්න ගිය කට්ටිය දික්කසාද වෙන්න උනා වගේ පශ්චාත්තාප වෙන්න වෙලා පුදුමාකාර වෙහෙසකටපත් වෙනවා ওই කියන සමාධිය අපිට පිටුපාන වෙලා. તો ප්‍රඥාව තියෙනවා කියන එකක් කියලත් ලස්සට ඉදිරිපත් වුණාට පහුවෙන්න මැට්ටෙක් වෙනවා. එච්චර තිබුණක දැන් නැහැ. නමුත් මේ සතිය විචරුතු විචසිතුවන් රූමෙන් පිටු නොපාවි. කද්දාකත් Taman දිහාට හරනවා කද්දාවත් පිටු පාන්නේ නැහැ. නමුත් අපි අවාසනාවට ලංකා ඉතිහාසයේ අපි සතිය අමතක කරලා බුද්ධ ධර්ම ගත්තේ එළියට කඩුවේ ඊර ගත්ත කොපුවක් වගේ දැන් අපිට අතට අහු වෙලා තියෙන්නේ සද්ධාව විරියයි සමාධිය ප්‍රඥාව විතර සතිය නැහැ. ඉතින් ඒ නිසා අපි හැමදාම පශ්චාත්තාප වෙනවා වැරදි විශ්වාසයක් තියලා ඒ විශ්වාසය කඩ වෙනවා. සතිය විතරයි පටන් ගන්න දවසේ ඉන්න හරියට සූත කළ තේරුම් ගත්තොත් කවදාකවත් විශ්වාසය කඩ වෙන්න දෙන්නේ නැහැ. ඒත් නමුත් විශ්වාසය ඇති උනායි කියලා හෝ කඩ උනායි කියලා හෝ සතිය ඇති වෙච්ච කරාට ආඩම්බර වෙන්න දෙයක් නැහැ. සතියෙම ආඩම්බරකම ඇති කරන ධර්මයක් නෙවෙයි. සද්ධාවන ගොඩාක් ආඩම්බරකමට පෝර වැටෙනවා. වීර්යයත් ආඩම්බරකමට පෝර දානවා. මාන්නයට. සමාධියත් පෝර වැටෙනවා ප්‍රඥාවත් පෝර වැටෙනවා. නමුත් මේ සතිය වඩන කෙනාට කිසිම ආඩම්බර වෙන්න දෙයක් නැහැ. සතිය වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න නිහතමානී වෙනවා. ඒ නිසා මේ අන්ධහැර පාන සමාජවල එහෙම නැත්නම් මේ අඟ පෙන්වන්න හදන කරන බුද්ධඝම් වල ඒ කදාක සතිය නේ. අනිත් හතරම වැවෙනවා. හතර හතර යන උඩ පනිනවා කෑ ගහනවා. කෑ ගහුවට මොකද? ඒ හැම එකකින්ම එයාට මං පශ්චාත්තාප වෙන්න වෙනවා. එහෙම නැත්නම් මන්දෝත්සාහී වීම වෙන්න වෙනවා. ඒ මොකද මේ වැඩපිළිවෙලේ සතිය ඉස්සරහින් තියලා නැති නිසා. ඒ නිසා හැම ගුණයක්ම තියෙන කෙනාට සතිය දුන්නොත් නැත්නම් සතිය හඳුල්ලා දුන්නොත් ඒක නිකන් හටියට යකඩෙන් බාල්දියක් අතර ගැලවනයිස් කරා වගේ ආයෙ මල කරගන්නේ. ගැලවනයිස් කරනවා මේක මුළු බහන්නම හැදුවට ඒ ගැල්වනයිස් කිරුවේ නැත්නම් ගැල්වනයිස් කිරුවා කියනකොට සිංහලෙන් කියන්නේ ගැල්වනයිස් කරනවා කියන එකම තමයි. ඒක සින්ක්ලෝ ඒක ද්‍රාවණේ කොබලා ගත්තට පස්සේ ආයෙක මලකට ගන්නෑ. ඒ වගේම කොච්චර ಗುಣ ධර්ම වඩන කෙනාට සතිය නැත්නම් යකඩෙන් හදව බාල්දියක් වගේ එළිය තිබ්බහම මලකට ගන්නවා. හදපු ගමන් මේ ගල්වනයිස් කරගත්තා වගේ සතිය තියෙනුත් මේ හාමුදුරුව මෙච්චර සතිය වඩලත් ඒ හාමුදුරුවෝ ඒ ගුණේ හඳුනාගෙන ඉඳලා නැහැ. ඒකයි බුදුචාන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ වගේ ගතුකේලම් කියන්නේ කතා කතා යාත්‍රා යාත්‍රා භාවිත කොහොම සංස මන් දැන් ගැලපෙන්නේ බලන්න මම දැන් ඉන්නේ තුස්ත සීමානේ 500ක් දිව්‍ය අපසරාවන් වට කරගෙන නන්දන වනේ මම කොහොම ගැලවෙන්නේ දැන් සම්බුතේනාජිගේ සඳහන් කරන එතෙන්දී උජුකෝ නාම සෝමග්ගෝ උඹ යන පාර කෙලින් අභයානාම සාදිශා උඹ යන්න යන්න යන්න බය නැතනක් යනවා බය තමයි කෙලස් කියන්නේ දැන් කෙලිස අඳුරනවා. මේ මේ අපසරාමන් කියලා කියන්නේ කුසල සම්පත්තියක් නෙවෙයි අකුසල ద్వාරයක් බව දන්න. නන්දන වනේ කියලා කියන්නේ ලාභයක් නෙවෙයි අපායට දොරක් බව දන්න. දන්නවනම් දැනීම නිසා ඒ විස කපන්න පුළුවන්. ඒ ඒ කෙලෙස් අයින් කරන්න පුළුවන්. ඒක නිසා දන්න කෙනාට කොයි කෙලෙසයක්කටත් බය වෙන දෙයක් නැහැ. එයා දන්නා මෙච්චර මේකේ අනතුරුදායක තත්ත්වයක් තියෙනවා කියලා එහෙම නැත්නම් මේකේ ඔච්චර ආදීනව තියනවාද කියලා ඒ නිසා දැනුවත් වෙලා ආදීනවට යන කෙනත් නොදැනුවත් යන කෙනත් අතර විශාල වෙනසක් තියෙනවා කෙනෙක් මේ ශාලාවේ හැමතැනම විදුලිය කවලා තියෙන කියලා දැනුවත් ඇවිල්ලා කොතනක හරි මේ විදුලි වයර් ඔක්කොම නම් වෘත්තීය ක්‍රමයට වහලා තියෙනවා නමුත් ඇරලා තියෙන ඉඩ තිබුණොත් වැදුනොත් මෙන්න මෙච්චර අමාරුයි කියලා දන්න කෙනා ඊ නොදන්න කෙනයි මේ ශාලාව ආවට පස්සේ ශාලාවට ආවට පස්සේ එහෙම විවෘත විදුලි වෛරයක් තිබ්බොත් දන්න කෙනාට හානි වෙන්න තියෙන ඉඩ අඩු. හානි වුණත් එයා දන්නවා. නොදන්න කෙනාට තමයි ප්‍රශ්න තියෙන්නේ. විදුලිය නෙවෙයි ප්‍රශ්න තියෙන්නේ. ඒක දන්න නොදන්න කමයි ප්‍රශ්න තියෙන්නේ. ඒ නිසා කිසිම වතක්, කිසිම විසක්, කිසිම විදුලියක්, කිසිම නරකක් දන්න කෙනාට විසක් නෙවෙයි. දන්න කෙනාට වදකුත් නෙවෙයි. දන්න කෙනාට බයකුත් නැහැ. ඒකට තමයි දැනුම කියන්නේ. ඉතින් බුදුචාන් වහන්සේ මේ දැනුම ටික මේ හාමුදුරන්ට දෙනවා. තමන් ඉන්නේ ඍජු මාර්ගයක අබේ දිශාවට යන්නේ බය වෙන දෙයක් නැත්තේ නෑ රතෝ අකුජනෝ නාම ඔබ යන පාරේ සද්ද නැහැ කියලා. අනෙක් ඕනම ආගමික කටයුත්තකදී කච කච සද්දේ. සතිය වඩන එක විතරක් නිස්සද්දකම තමයි යාගේ වටිනාකම වශයෙන් පෙන්නන. ඒ නිසා කොයි තැනකට හරි ගිහිල්ලා අපි සතිය වඩන වැඩ පිළිවෙලක් කරන්න ගියොත් ඒක සම්බන්ධ ධර්ම සාකච්ඡා කරුවොත් බණක් කිව්වොත් ශක්මනක් කරොත් පරියන්කයක් කරොත් එතන සද්ද කතා ඇහෙනවා නම් ඉතින් කතා කරලා වැඩක් නෑ. ඒක හොදලා ගන්න දෙයක් නෑ. මේ මිනිසුන්ට මෙලෝ හතරක් තේරෙන්නේ නෑ. මේගොල්ලෝ තාම මේ අන්ධ බාල වැඩ කරන්නේ. මේ සතියේ ගියාට පස්සේ ඒ දෙන තුෂ්ණී භාවය. අකූජන කියලා කියනවා. කෝකිල කූජනේ කියලා කියන්නේ කෝකිලයාගේ සද්දෙට. මෙතන අකූජන කියලා කියන්නේ සතිය වඩන තැන පවතින ආ ආතේ තුෂ්ණී භාවය. ඉතින් ඒක සතිය අඳුරන්නේ නැති කෙනා ගිය හැම තැනම සද්ද. ගිය හැම තැනම සටපට. එයා අනික් අයටත් කතා කරනවා. අනික් අය අවශ්‍ය ගන්න. ඉතින් මේක තමයි සතිය ඇති නැති අතර වෙනස. නිසා සතිමත් කියලා බලනවා ඕන කෙනෙක් ඕන දෙයක් කතා කරගත්තා වයි මම නිසා තව කෙනෙක් අවශ්‍යන්නේ. අවිෂර දැනෙ පැත්තකලා නිකන්. ඉතින් ඒක නිසා මේ අකූජන සත් ස්වරභාවය දන්න කෙනා කොහොමඩක්වත් මේ භික්ෂු දේවතාව වගේ පැවිදි වෙලා අරණ්‍යයකට ගිහිල්ලා කැලේකටලා නිකන් ඉන්නේ. අනුරාධපුරයට ගිහිල්ලා ලක්ෂ පින්කම් කරනවට වැඩිය ලක්ෂයක් වටිනවා කැලේකට වෙලා ඉන්නේ. නමුත් මේ පින්කම් වලට යන කට්ටිය කියන්නේ මේ ආමුදුරට කිසිම කැක්කුමක් නැහැ. අනුරාධපුරේ ගියාම කොච්චර පින්කම් කරගෙන ඉන්න පුළුවන්ද? මේ කැලේට වෙලා තනියම වෙලා ඉන්නවයි කියලා. සත්‍ය පිළිබඳව රන් කිරිකට ගෑවිලා තියෙන එක්කනේ. කවදාකවත් තව කෙනෙක් කෞසන්ඩයක් නැත් නෑ. අවිෂෙන් තනක ඉන්නෙත් නෑ. බුදුරජාණන්සේ කියන ඔබ ඉන්න රතය අකූජන නිස්සද්ද රතයක නැගලා තියෙන කියන්නේ හොඳට ශොකප්සෝ කරලා තියෙනවා හොඳට ඔයිල් කරලා තියෙනවා රතේ යනකොට හ්ම් ගාලා යනවා මිසක් අර ඉස්සර කාර් වල වගේ නැක්කට පස්සේ දඩ දඩ දඩ දඩ හද්ද නැහැ දැන් අලුතින්ම කාර්යයක් හදලා තියෙනවා විදුලියෙන් දුවන්නේ ඒ විදුලිය කාර්යකට නැග්ගට පස්සේ මේ කොච්චර නිශ්ශබ්දද කියනවනම් ඒගොල්ල කියනවා නිහඬේ හඬ අහන්න ඕනේ නම් විදුලි රථයකට නගින්න කියලා. සවුන්ඩ් ඔෆ් සයිලන්ස් අහන්න ඕනේ නම් විදුලි රථයකට නගින්න කියලා එන්ජින් එක ස්ටාර්ට් එකේද තියෙන්නේ නැද්ද කියලා දන්නේ නැහැ. ඒ තරම් මේ සත් රථයේ මේ සාමාන්‍ය තියෙන මෝටර රථයක තියෙන මෝටරේ දුවන සද්ද ඇහෙන්නේ නැහැ. ඒ වගේම යනකොට දඩදඩ ගාලා ගහන්නේ මොකද බලේ සම්ප්‍රේෂණය කරන මාර්ගය ගමනේ ගමන්පතය දිග නෑ කෙලිම මෝටරෙන් ටයර් එක දුවන එක විතරයි වෙන්නේ. ඒ නිසා ඒ යත් ඒ රතේ යනකොට කිසිම සද්දයක් නෑ. ඒ වගේ තමයි අපි මේ මේ බුදුහාමුදුරුවෝ පෙන්න ධර්ම රතේට එක්කට පස්සේ සද්ද කට්ටි නිකම්ම හැලෙනවා. ඒ වගේම තමනුන් නිස්සද්ද වෙන්න බලනවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් ඒ ਸਰවචනාසේ වැඩ ඉන්න ප්‍රදේශයේව තැනක කිසි කෙනෙකුට කතා කරන්න හිතෙන්නේ නැහැ. මොකද මේ පරිසරයේ ඔක්කොම ගැබ්බර වෙච්ච මවක් වගේ කිසිම කතාවක් කරන්න බෑ. ਸਰවචන්සේ යම් තැනකට යනවනම් ඒ පිරිස කැමති නම් ਸਰවචන්සේ නැවත නැවත එනවා දකින්න කතා කරලා කියනවා ਸਰවචන්නාංශි වඩිනවා. සද්ද නැතරකරනද කතාව නැතරකරනද උන්නාංශිකේ පැමිණීම මංගල කාරණාවක් නැවත නැවත පැමිණීම කැමති වෙනවා නම් සද්ද කරන්න එපයි. නිසා ਸਰවචන්නාංශේ වාහනික ශොකප් සෝවරේ වාගේ ගියාට පස්සේ දඩබඩ දෙක නැති කළා. ඉතින් මේක අද ආගම විශ්ින් නැති කළා. ආගම කියලා කියන්නේ සද්ද ගෝසාව. ඉතින් ඒ නිසා මේ ආගමෙන් ධර්ම වේ කරගන්න අපිට මේ ධර්ම රතේ කියන කඳුර ගන්න වෙනවා. ඒ ධර්ම රතේ හඳුනගන්නේ සතියේ ඉස්සර කරගෙන යන තැන් විතරයි. ඒ නිසා ਸਰවචනාංශී භාවනා කරන්නේ ආගමික ආගමික මැදිස්ථානට යන්න යන්න කොට යන්න කියන්නේ කැලියට යන්න කියලා. ගහක් මුලට යන්න කියලා තියෙනවා හිස් තැනකට යන්න කියලා. දැන් අද ඇවිල්ලා තියෙන දැන් આવොත් එහෙම අපි ආගමික මැදිස්ථානයකට භවනාට නුසුදුසු ස්ථාන බාටපත් වෙලා තියෙනවා මොකද ගෝසාව. අපේ ගෙවලුත් ඒවා. නගරයත් ඒවා. යෝගේ තියෙන උද්දී පටන් ගත්ත හැන්ද වෙනකන් තෝතේ කඩේ වගේ සද්දම තමයි. යන ගම හොඳයි ඊට පස්සේ කැලිය හොඳයි. නමුත් මේ පේන්න තියෙන නිකන් අශිෂ්ට මිනිස්සු ජීවත් වෙන තැන තමයි කැලිය කියන්නේ වනචරයන් ඉන්න තැනක්. නගරය කියන්නේ ශිෂ්ට හැදිච්ච තත්ත්වයේ ඉන්න තැනක් කියලා හදාගත්ත ලෝකෙක මේවා ටිකක් නොහුරු ගතියක් රටේනවා ඇති. නමුත් ਸਰවචන් සන්නාගන රතෝ අකුජනෝ නාම ධම්මචක්කේහි සංයුතේක දාලා තියෙන රෝධ දෙක හරියටම සමබර වෙලා තියෙනවා. අෂ්ටලෝක ධර්මයේ වගේ කම්ප වෙන්නේ ලාභයක් ආවත් පාඩුවක් ආවත් සැපක් ආවත් දුකක් ආවත් යසසක් ආවත් ආයසක් ආවත් මේ රෝද දෙක කාණට සම්බර කරගෙන යනවා ඒක නිසා රෝද දෙකෙන් වාහනේට එච්චර කරදරයක් නැහැ විෂම රෝදේ යොපු නැත්නම් ඇලයින්මන්ට් සවුත් වෙච්ච එකලස් සවුත් වෙච්ච වාහනයක් වගේ නෙමෙයි මේක මේකේ දාලා තියෙන රෝද දෙක ධම්ම රත දෙකක් තියෙන නැත්නම් ධම්ම චක්ක කියලා කියන්නේ ධම්ම චක්ක දෙකක් මේකට දාලා තියෙන්නේ හිරිතස්ස අපාලම්බෝ යට හේතු වෙන්න තියෙන ඇඳ තමයි නැත්නම් අද්දක තියාන තියෙන ඇඳ තමයි බයලජ්ජා දෙක. එනිසා යා හේතුනොත් හේතු වෙන්නේ බයලජ්ජාවකට තමයි. අලජ්ජි බය නැති වැඩවලට යන්නේ යා බයලජ්ජාවෙන් අරසාව තිනෝ රතියෙන් පිට විසි කරන්නේ අල්ලලා තියානින්. ඒ නිසා ප්‍රශ්නයක් තියෙනවා මේ ආගමක් ධර්මයක් නැති ලැජ්ජ බය නැති හිතුවක්කාරයෙකුට සතිය වඩන්න පුළුවන්ද? නැත්නම් සතිය වඩන්න ඉස්සර වෙලා දාන සීල දෙක සම්පාදනය කරගන්න තියෙන්න ඕනද කියලා. ඉතින් අද මේ වෙනකොට සත්‍ය පිළිබඳ කියන මාතෘකා ලෝකයේ අවුරුදු 40ක් විතර සාකච්ඡා කරන්න පටන් ගන්න තියෙනවා. පටන් ගන්නකොට බටහිර ලෝකයේ කියනවා සතිය වඩන්න සංවරයක් අවශ්‍ය නැහැ, සීලයක් අවශ්‍ය නැහැ, දන් දෙන්න ඕනේ නැහැ. සතිය කියන්නේ මේකයි කියලා දන්නවා පටන් ගන්න පුළුවන් කියලා. ලංකාව වගේ රටවල් කියනවා බෞද්ධ රටවල් නෑ නෑ සීල සමාධි ප්‍රඥා ක්‍රමෙන් තමයි යන්නේ. ඉතින් අපි දාන සීල භාවනා කියන ක්‍රමයට වගේ ඉස්සල දන් දීලා ඊට සීල කරලා ඊට පස්සේ තමයි සතිය වඩන්න ඕනේ කියලා. නමුත් මේ සතිය කියන ධර්මයේ පැත්තේ විතරක් සාකච්ඡා කරොත් බුදුරජාණන් වහන්සේගේ දෙපැත්තක් පෙන්ලා තියෙනවා. සතිය වඩන කෙනාට සීලේ පිහිටනවා. සීලේ පිහිටියා නම් එයා සතිය වඩනවා. එතකොට කියන්න පුළුවන් සතියෙන්තර සීලය සීලබ්බත පරාමාසය. සතිය වඩන්න නැතුව යම් කෙනෙක් රකින්නවා නම් සීලයක් ඉන්නම් සීලේ සඳහා වෙන සීලයක් නිසා ඒකෙන් පොරොදිරයක් ගන්න නැති නිසා ඒකට කියනවා සීලබ්බත පරාමාස කියලා. සීලබ්බත පරාමාස සාමාන්‍ය විශ්ඳන්නේ එහෙම නෙවෙයි. නමුත් මේ සතිය පැත්තෙන් බලනකොට තේරෙයි සතිය වඩන්න නැතුව රකින්න සීලයක් කියලා කියනවනම් සීලබ්බත පරාමාසයක් වෙනවා. සතිය හරි හැටියට කියලා දුන්නොත් මුස්ලිම් මිනිසෙකුට හරි කමන්නේ කතෝලික මිනිසෙකුට කමන්නේ වැද්දෙකුට හරි කමන්නේ කොයි කෙනෙකුට හරි ඒක හරියට තේරුම් ගත්තනම් නොබෝ කලකින් විද්‍යා දදාති විනයක් කියන විදිහට මේ සතිය අල්ලපු ගමන් එයාට විනයක් එන්න පටන් ගන්නවා. ඉතින් ඒක ආගම ඒක පිළිගන්න කැමති නෑ. ආගම කියනවා නෑ නෑ ඉස්සලා දන් දෙන්න ඕනේ, ඊගාට සිල් රකින්න ඊට පස්සෙ තමයි සතිය දෙන්නේ කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ මේක පටන් ගන්නකොට උන්වහන්සේ පුළුවන් කෙනාට ගන්නයි කියලා සතිය ඉදිරිපත් කළා. සමහර සතියෙන් පටන් ගන්න සීලයට ආව සමහර සීලෙන් පටන් ගන්න සතියට ගියා. මේ මාතෘකාව විවෘත තියාගෙන කියන තමයි මගේ පුද්ගලික ඉල්ලීම. මේ සතිමත් වෙන්න පුළුවන් සිල්ලතුන්ට විතරයි. කියන පදනමකට යන්න එපා. මොකද මම පටන් ගන්නකොට මයි ළඟ සීල තිබුණේ නැහැ. දැනටත් නැහැ මයි ළඟ ඉච්චර. දැනට ටිකක් අඩුයි. ඒ දවස්වල කොහොමඩක්වත් තිබුණේ මට ඒ ස්වාමීන් වහන්සේගේ ඔබ ඔක පැත්තක තියලා මේ සතිය කියන එක තේරුම් ගනින් එතකොට ඔබට තේරෙයි කරන්න ඕන දේ නැති දේ. එimhe සතියෙන් දන්නේ නැතුව සතිය වටෙන් නැතුව රකින්න සීලය ලෝකය රවට්ටන එකක් විතරයි. නම් බාහිරට පෙන්නන එකක් විතරයි. සතිය වඩන කෙනාට තේරෙනවා සීලේ වටනවා. ඒක නිසා මෙතන සඳහන් කර තියෙනවා හිදී තස්සපාලම්බෝ යාට ඉබේම බයලජ්‍ය දෙක පහළ වෙනවා. මේ දෙක කළ යුතුයි මේ දේ නොකළ යුතුයි ඒ කළ යුතු නොකළ යුතු සදාචාරය රකින්න නෙවෙයි සතිය රකින්න සතිය ආරක්ෂා කිරීම සඳහා මේ දේ කෙරුවොත් හොඳයි මේ පුද්ගලයා ඇසුරකට එක හොඳයි මේ තන හොඳයි මේ වෙලාව හොඳයි මේ මේ පුද්ගලයා ඇසුරකට මේ මේ දේවල් වලට කෙරුවොත් සතිය කරනවා කියන එක විතරමයි මේ මිනිසයා බුදුන්ටවත් සලකන්නේ ඊට පස්සේ බුදුන්ව සලකන්නේ එයා සලකන්නේ බුදුහාමුදුරුවෝ තිබු මේ ධර්මයේ ඉදිරියේ තියාගෙන සතිය වැඩි වීම සඳහා යම් පරිසරයක් හොතද ඒ සඳහා ඕන දෙයක් කැප කරනවා අම්මා අප්පා කැප කරනවා හරක බාන කැප කරනවා රත්තරන් මිනි මුතල් කැප කරනවා යසස හේතු සම්පත් සියල්ලම කැප කරනවා කැප කරලා ඉවරලා පැත්තකට ඒ නිසා බුදුජානනාංශ පිරුණම් පාඩම වෙලාවේදී ඒ දවස්වල සංඝයාට විශාල වැඩ ඒ මොකද තාමාස්තුන්ගේ සර්වඥාංශ පිනවපා. ඉති ඔක්කොමලා මේ තොරණ කොච්චර දික් වෙන්න ඕනේද? ඒකට දෙන්නේ මොන විදිය බල්බයි කරන්න ඕනේද? ඒ කට්ටිය ඕගාලා සාකච්ඡාව මේ ලුක්කොට මංගල් අවමංගල් ගන්න බෑ. උදුහාමරණ අපත්තලා තියෙන සෙනක ඕගා. ඉතින් ධම්මරත ධම්ම රත කියලා හාමුදුර කෙනෙක් හිටියා. ධම්මරත. ඒ හාමුදුරුවෝ විතර පැත්ත කරලා භාවනා කරනවා. ධම්මාරාම ධම්මරත ධම්මාරාම දෙකම සමාන වශයෙන් යන දෙක ධම්මාරාම. ඉතින් අර පෙන්නන්න බෑර වැඩ කරන සංඝයාට මේ ආම්ද්‍රෝ පැත්තකට ලැන්න මේ බුදු ආම්ද්‍රෝ ඒට අනිට පිරුණම් පාන්න හදනවා. මේ ආම්ද්‍රෝ පාරවල් වලට කොටි දාන්න යන්නෙත් නෑ, තොරන් ගහන්නෙත් නෑ, පෝස්ටර් රලවන්න යන්නෙත් නෑ මොනම දෙයක්වත් කරන්නේ නෑ. ඉතින් අර ඔක්කොම එකතු වෙලා බෙසමක් අස්සම් කරලා බුදු ආම්ද්‍රෝ මේ පිරුණම් පාන්න දින බුදු ආම්ද්‍රෝන්ට ගිහලා බෙසන දුන්නා. ස්වාමීන් වහන්සේ මේ පිටනවා පාණ්ඩ හදනවා මේ සීරම දෙනා කම්පා වෙලා මේ බෙර ගහන්න හදනවා. පෝස්ටර් හලවන්න හදනවා. ගොක්කොල ගපන්න කට්ටිය ගස්න කර වෙලාට මේ ආවුරු හත් පහකට ගණන් ගන්න පැත්තකට වෙලා නිස්සද්ද වෙන්නවයි කියලා. පුතේ යනවාදී ඔක්කොම තිදි නඩුව කැදවන්න ගින්නලා අහනවා. තමරාම මෙන්න මෙහෙම කතාවක් මේගොල්ලෝ කියනවා. මේ අනිත් ඔක්කොම වලිගොඩ තියාන ඇවිදිනවා. දඟලනවා මේ බුදුහාමර පින්නම් පානස ලොකුවට ආමංගල්‍ය කරන. බලපෑම කිසිම හැඟීමක් නැතුව පැත්තකට වෙලා භාවනා කරනවා කියලා තියෙන යාමසෝකම කවුරුන් කව එහෙමයි සාන්නාචි කියලා. ඒකට සංඝයාකව දැක්කට ඉවන්නත් අපි කිවියෝකලි. න්යාගේ වැඩේ මෙච්චරයි. මුදාස් කියන මේකට මොකද්ද තියෙන නිදහස කාරණාව. මට ඕනේ සාංශෝක වංශි පින්නම් පාණ්ඩ ඉස්සලා නිවන් දකින්න. මට බුදුන් ලොකු නෑ දැන්. මට ඕන කරන්නේ මගේ සතිය විතරයි. මේකක් එහෙම කිව්වොත් එහෙම ගුටි කනවා. මේ මේ පිරිනම් බාන දෙන බුදුහාමුදුරන්ට මේ කොක්කොල කපණ්ඩායි, බෙර ගහණ්ඩායි, ගෙජ්ජි හොල්ලණ්ඩායි නට නැටිලත් එක බලනකොට ඔක්කොමලා හිතන්නේ බුදුහාමුදුර කැමති නම් බුදුහාමුදුර ළඟට වෙලා ඉඳගෙන මේ අන්තිම හුස්ම යන හැටි බල බල ඉන්න ඕන කියලා. දැන් මේ ආම්පණ්ඩ එහෙම එකක් ඕනේ නැහැ. බුදුහාමුදුරට දෙන්න තියෙන දෑවැද්ද දීලා තියෙනවා. භාවනා කරපන් ප්‍රමාද වීම සඳහා ශාස්ත්‍රඥාචි පිරිනව පාණ්ඩ හදනවා. ඒ සාසුනාච පින්නම් පාණිසල් මගේ වැඩි කරගත්තොත් ඒකයි මම කරන්න ඕනේ කියන වගේ මේ බයලජ්ජාව තමයි සත්‍යමත් කෙනා ගාවේ එන්නේ. එහෙම නැතුව මේ තමන්ට තමන්ගේ කම්මාරාමතාවය නිසා පින් කැමැත්තම ආවේ වංච කරන්න දෙන්න එපා. කම්මාරාම මුවාවේ පින් කැමැත්ත මුවාවේ කම්මාරාමතාවයට වංච කරන්න දෙන්න එපා. ධර්ම දේශනා කරා තියෙන මුවාවෙන් වාචාලකමට පංච කරන්න දෙන්න බෑ. තමන්ගේ විවේකී තියාගන්න. එතකොට තමන්ට ඉබේම මේ හිරි බයලජ්‍ය දෙක පහළ වෙනවා. සතස්ස පරිවාරිතෝ යන පාරේ යන වාහනේ රථේ වගේ හතර වතින් තමන්ට සතිය අරසාව තියෙනවා. රතේ ගමන් කරනකොට ඌලං වාත වේගෙ ඉන්නේ නැහැ, අවුව පීඩා ඉන්නේ නැහැ. ලස්සන සතිය අරසාවක් තියෙනවා. ධම්මෝ නාම සාරතිම් භූමි ඉස්රායින් රතාචාර්යවරයා ධර්ම කියන නම තියෙන්නේ එයා ස්වාමියාගේ ස්වාමීට කරන්න ඕන දේ හොඳටම දන්නවා ස්වාමියා ගමන දන්නවා එයා රතේ මෙහෙවනවා සම්මා දිට්ඨි පුරේ ජවන් ඒ කියන්නේ සම්මා දිට්ඨිය මුල් කරගෙන ඉතින් අපි පාසුකේ දවස් ටිකේ මෙන්න මේ සම්මා දිට්ඨි පුරේ ජවන් කියන වචනය අල්ලගෙන තමයි මේ ධර්ම දේශනාව දවසේ මාතුකා සපයගත්තේ ඉතින් මේ සම්මාදිට්ඨි මුල් කරගත්ත මේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා කියන්නේ ගමන් මාර්ගය නැත්නම් සත්‍විස් බෝධිපාක්ෂික මාර්ගයේ අවසාන පාඩම් පන්තිය. මේ සම්මාදිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම කියන ටික අපි ගිය අවුරුද්ද වෙනකොට සාකච්ඡා කරලා තිබුණා. කීපාර අපි සාකච්ඡා කරේ මේ සම්මා වායාම කියන නැත්නම් මේ වීරිය වෑයම කියන චෛතසිකය නැත්නම් මේ කුසීතකම නිදිමතේ අනිත් පැත්ත. මේ තින මිද්ද කියන එකේ අනිත් පැත්ත. ඉතින් ඒකට එන්න කෙනෙක් මේ නිතරම අවදි මනසකින් ගතකරනද ඒකට සම්මා ආජීවයක් තියෙන තමන්ගේ බඩ රස්සාව යහ ජීවන ක්‍රමයක් වෙන්නේ. යම් කිසි කෙනෙකුගේ ජීවන ක්‍රමය අසාධාරණ එකක් නම් අර කවදාකවත් වීරියක් නිතර පවතින වීරියක් පවතින්න බෑ පුදුම විදියට මේ තමන්ගේ දවසේ ශක්ති ප්‍රමාණය ඉහළ පහළ පයින් පටන් අර ගන්න. ඒ නිසා වීර්ය ව්‍යායාම යහ නැත්නම් සම්මා විචිත වෙන්න නම් පුළුල් වෑයමක් වෙන්න නම් ජීවන රටාව ආජීවය සකස් කරගන්න. එනිසා මේ ශාසනය කියලා කියන්නේ අපි වැඩ කරගෙන යනකොට යනකොට අපිට එන්න එන්න එන්න අපි බඩ රස්සාව, බඩ වීතරක් ගන්න ක්‍රමය සාධාරණ එකක් වෙනවා. ස්වභාවයට ගරු කරන දෙයක් වෙන්න ඕනේ. එහෙම නොවෙනවනම් පුළුවන් තරම් ඒක වෙන වැරදි අඩු කරලා මේක චර්යාවකට යහ ජීවන රටාවකට දාගන්න යෑම අතින් අද භවනා කරන පිළිස අන්තිම දුරලයි. ඒගොල්ල කොහොමඩක්වත් ජීවන රටාව වෙනස් කරන්න කැමති නැහැ. ඒගොල්ල කරන්න හදනවා ජීවන රටාවේ හැටියට ධර්මය වෙනස් කරගන්න හදනවා. කාදාකත් ඒක වෙන්නේ. ඒක කරන්න ගියම වෙන්නේ මොකද්ද? තමන් අමාරු වෙනවා. ඒ නිසා ධර්මයේ තමන් ළඟට එනකොට ධර්මයේ තමන්ට අනුග්‍රහ කරනකොට ජීවනට වැඩි කැපකිරීමක් කරලා ධර්මයට අනුයාත වෙන විදිහට හැඩ ගැහෙන විදිහට ගතකරනද අපිට ඉඩක් නැත්නම් ඒක අතිරූප දේශවාසයක් නෙවෙයි. උබ්බේච කතපුඤ්ඤතා නෑ යාට පෙරකල පිං නෑ. ඒ නිසා ඒ මනුස්සයා දන්නවා මට මේ වෙලාව හැටින් මේක කරන්නේ කොහොඳ නෑ. නමුත් නොකර ඉන්න බැරි පෙර කර්මජාවෙ ඉන්න පටන් ගන්නවා. එනිසා යම් කිසි කෙනෙකුට මේ ජීවිතේ නිවන් ලබන්න ඕන නම් අත්ත සම්මාපණදී පුබ්බේච කත පුඤ්ඤතා අතිරූප දේශ වාසයේ තියෙනවා. ඒක මේ ආත්මේ හදන්න බෑ. ඒක පෙරකල පිනක ලැබිච්ච කුසල වාරයක් එහෙම නැත්නම් ආනිසංස වාරයක් එනිසා අපි ඉපදිලා ඉන්න පින් කර බිමකනම් අපිට හිඟා කාල ජීවත් වෙන්න පුළුවන්. හම්බ කරන්න ඕන කමක් නැහැ. හම්බ කරන්නේ නැතුව ජීවත් වෙන්න බෑයි කියලා කියනවනම් අපි ඉන්නේ වදකාගාරික අපි ඉන්නේ කඹුරන තැන. ඒක නිසා අපි උළුවන් තරම් ඒ බුදුහාමුදුරු යම් ආකාරයක පින්නපාතෙන් යපිලා මේක උත්තමයි මේක ශ්‍රේෂ්ඨයි කියලා කිව්වනම් අන්න ඒ වගේ පුළුවන් තරම් නිහතමානී එහෙම නැත්නම් ආජීවය පුළුල් ආජීවයක් සහිත වෙන්න පුළුවන් වෙන්නේ පින්කලබමක ඉන්න අයට විතරයි. ඒ නිසා පුළුවන් තරම් බලන්න ඕනේ බඩ රස හම්බ කරන කන ක්‍රමේ කාටවත් හිතියට කරදරයක් නොවන ක්‍රමේ භික්ෂුවක් දිහා බැලුවොත් දැනගන්න පුළුවන් මලින් මලට ගිහිල්ලා රොමුරා බොන බඹරෙක් වගේ මල නොතලා රොන් නොතලා පැණි ගන්නවා වගේ අපි මේ විදිහට මහන්සි වෙලා වැඩ කරන පවුල් වලින් කුලගෙවල් වලින් පිළිපාතයක් කරගන්න. අරගෙන ජීවත් වෙනවා. ඒ හිඟන තාලෙට. ඒ නිසා ඒ ජීවන ක්‍රමයට කියනවා සම්මා ආජීවය කියලා ආනේ ඒක කරන්න බෑ ඒක කරන්න පින් තියෙනවා. ඒක කරන්න පෙරකල පින් ඇති බව තියෙන කුබ්බේච කත පුඤ්ඤතා තියෙනවානේ. අත්ත සම්මා පණිසි තියෙනවා මම මේ මගේ පණිජිය මගේ ජීවන රටාවේ කෙලවර මේකයි. යන්න හදන තැන මේකයි කියලා ඔය භෞතික සැප සම්පත් නෙවෙයි නෛර්යානිකත්වයේ තියෙන්න ඕනේ. පින්කල බිමක උපදින්න ඕනේ. ඒව ඒව කරන් දැන් කරන්න බෑ. දැන් ඒක පෙර කරපු එකක තියෙනවා. ඉතින් අපි යන ගමනේ අපිට හිර වෙනවා නම් මතක තියාගන්න එක්කෝ එකක් අඩුයි. එක්කෝ කුබ්බේච කතපුඤ්ඤතා නැහැ නැත්නම් අත්ත සම්මා පාණිති නැහැ නැත්නම් ප්‍රතිરૂප දේශ වාසේ නැහැ. ඉතින් ඒව වෙනස් කරන්න පුළුවන් දේවල් නෙවෙයි. නමුත් සතියකින් ඉන්න කරලා හොඳටම තේරෙනවා මෙන්න මෙතනයි මට ගැටේ කියන්නේ කියලා. ඒ විදිහට එතන කොහිතන කොහො සංකෘතාවයක් ගැටයක් ක්‍රන්ති ස්ථානයක් තියෙනවනම් වීර්ය සමබර වෙන්නේ. එයාට එතෙන් ගිය ගමන් ලොකු දියසුලියක් වගේ අවිශීලක් එනවා. අනාකූල ප්‍රවාහයක් පවත්වන්න බෑ. එක්කෝ මේ ජීවන ක්‍රමේ වැරදි එක්කෝ පිම්බීමක ඉපදිලා නැහැ. නැත්නම් පෙරකල පිං භාගය කුසල භාගය නැහැ. එහෙම නැත්නම් Taman ඉල්ල වෙලා තියෙන දේ නිවන නෙවෙයි. ඊට වැඩිය මේ පිට දෙයක. ඉතින් යාට කොහොමඩක්වත් කැළඹිලි තියෙනවා. නමුත් මේවා හදා ගන්න පුළුවන් ටික ටික. අන්න එහෙම කෙරුවොත් ලැබෙන ලාභය තමයි වීර්ය සම සමவாயක් වෙන. ඒක ගානට පාත් ගන්න පුළුවන්. මේක තමයි සතිය මාර්ගාංග සතියක් පාටපත් වෙන්න අත්‍යන්ත කාරණා. මෙතන තියෙන මේ සතිය සතිපට්ඨාන සතියක් නෙවෙයි, ඉන්ද්‍රිය සතියක් නෙවෙයි, බල සතියක් නෙවෙයි බොජ්ජංග සතියක් නෙවෙයි මාර්ගාංග සතිය. අන්නේ මාර්ගාංග සතිය ළඟට යනකොට ඒකට නිතරම එක ගානට වීර්යය තියෙනවා. ඕනට වැඩිය පැනලා ගිහිල්ලා දීලත් බෑ. වරින් වර වරින් වර වීර්ය බහා තබන්න තබලත් බෑ. අන්නේ විදිහ එක දිගට කරගෙන යන්න පුළුවන්කම කියලා කියන්නේ ශක්විති රජකමටත් එහා දෙයක්. හැමදාම මට මෙච්චර වෙලාවක් භාවනාවට දාන්න පුළුවන්. මට හැමදාම සත්පුරුෂ සංසේවනේ පාත්තන්න පුළුවන්. මට හැමදාම සත්ධර්ම ශ්‍රවණය කරන්න පුළුවන්. මට මේ දවසේ මෙච්චර වෙලාවක් සතිය පාත්තන්න පුළුවන් කියලා කාට හරි සතත අභ්‍යාසය කියන එක නිත්‍ය අභ්‍යාසයට යන්න පුළුවන් නම් ඒ මනුස්සයත් මේ කරන අභ්‍යාසයෙන් ලාභ සත්කාර සම්මාන සිලෝක අපේක්ෂා කරන්නේ නැතිනම් මෙච්චර මේ නිතිපතා මේ වැඩ කරන්නේ අහවල් දේ කියලා පේන අරමුණකට නෙවෙයි නම් ඒ නැත්තම් හුදු නිවන සඳහා පමණයි වෙන දෙයකට නෙවෙයි මේ කාටවත් දැනගන්න පුළුවන් දෙයකට නෙවෙයි මේ දඟලන්නේ කියලා මේ හති දාගෙන දුවන්නේ හවල් දෙය අල්ලන්න කියලා කාටවත් පේන්නේ නැත්තම් ඒක මනුස්සයන්ට පේන්නේ නැති උනාට දෙයියන්ට පේනවා කියලා. බ්‍රහ්මයන්ට පේනවා කියලා කියනවා. දෙයියෝ බ්‍රහ්මේ වඳිනවලු. නමෝ තේ පුරිසාජඤ්ඤ නමෝ තේ පුරිසුත්තම යස තේනා විජානාමි යම්පි නිස්සාය ජහයති මේ මනස මේ නිත්‍යපතා භාවනා කරන්නේ මොන දේටද කියලා මෙලෝ මිනිහෙකුට කියන්න බෑ රසාව කරන මිනිහෙක්වත් මෙච්චර මහන්සි වෙන්නේ ලාභයකට සත්කාරයකට සම්මානයකට ළඟන කෙනෙක්වත් මෙච්චර මහන්සි නමුත් මිනිස්සු අත්ත නෑර දිගට මහන්සි වෙනවා බලාපොරොත්තු දෙයක් නැත්නම් අන්න එවැනි අජානීය පුරුෂයාට පුරිසුත්තමයන් වහන්සේට මාගේ নমස්කාරය වේවා කියලා නිතරම දෙයියෝ වඳිනවලු නිතරම බ්‍රහ්මියෝ වඳිනවලු ඒ මොකද අපි හැම වෙලාවෙම අත්තක්ත පඤ්ඤා අසුචි මනුස්සා කියලා හැම වැඩක්ම කරන්න යමක් අපේක්ෂා කරනවා භජନ୍ତି සේවନ୍ତି ච කාරණත්තා නික්කාරණා දුර්ලභාජ්‍ය මිත්තා අත්තක්ත පඤ්ඤා අසුචි මනුස්සා ඒකෝචරේ කක විසාන කප්පෝ කෙනෙක් කවුරුට ඇසුරු කරන්නේ කුට්ටිය කඩා ගන්නමයි කාර්ය කරන තුරු කාගෙත් රැවටිල්ල. භජନ୍ତି සේවନ୍ତି. අපි අවුරු භජනය කරනවා නම් සේවනය කරනවා නම් කාරණත්තා මුකා කාර්යයේ තියෙන පිටපැත්තේ යටි අදහසක්. වචන්ති සේවන්ති ච කාරණා නික්කාරණා දුර්ලභාජ්‍ය බිත්තා කෙනෙක් තව කෙනෙක් ඇසුරු කරනවා කිසිම දෙයක් අපේක්ෂා නොකරන ඒක ඉතාම දුර්ලභ දෙයක් මේ ලෝකේ හැම කෙනෙක්ම කරන්නේ තමන්ගේ අතවාසිය තමයි මීයක් උනත් කඩන්නේ අතලෙව කන්නේ. එහෙව් ලෝකේ නිෂ්කාරණ වූ කෙනෙක් කරන කරන දේනේ වතපිලිවත කරනවා තමයි හැමදාම බණ භාවනා කරනවා නමුත් ආවල් දෙය කියලා දෙයක් අපේක්ෂා කරන්නේ නැත්නම් එහෙම කෙනා දුර්ලභයි. අත්තට්ඨ පඤ්ඤා අසුචි මනුසා. මිනිස්සු හැම වෙලාවෙම අර්ථ ශාස්ත්‍රයට වැඩ කරන රුපියල් ලොටයි ඒක අසුචි. කුලියට කඹරන කහින જાතියක් මිනිස්සයා කියන්නේ. රජ්ජුරුවත් එකයි සේවකයාත් එකයි. හැම කෙනාම රුපියල් වලට කහින්. ඒ නිසා කියලා තියෙනවා ඒ කග්ගවිසාන සූත්‍රයේ එහෙව් මිනිසුන්ගේ ඇසුරක් මට නොවේවා. කන වේක අංග වේනගේ තනි අංගක් වගේ මට තනි වෙන්න ලැබේවා. ඇසුරු කෙරුවොත් ඇසුරු කරන්නේ කවුරු හරි කුට්ටිය කඩාලා. මේක සතිය මුල්ල ඉඳලම තේරුම් ගන්න ඕනේ කාරණාවක්. සතියෙන් අපි විවේක වෙන්න බලන්නේ, හුදකලා වෙන්න බලන්නේ, විශ්‍රාම ගන්න බලන්නේ මේ ලෝකෙ කිසිම කෙනෙක් නැහැ මේ පරෝජනේ සලකා ඉල්ලුප සැපීම න්‍යායෙන් එහාට ගිය කෙනෙක් නැහැ හැම කෙනාම ඇසුරු කරන්නේ මොනවාරි කුට්ටියක් කරලා මුදුර කල්පනා කරලා බලන්න මේ කාටවත් රිදවන්න කියපු කතාවක් නෙමෙයි සරුවච්චන් වහන්සේ මේ සාරා සංකේ කල්පලක්ෂය සංසාරේ හැම අස්සකට මුල්ලකටම ගිහිලා බැලුවා කිසිම කෙනෙක් තව කෙනෙක් ඇසුරු කරන්නේ කුට්ටිය කඩාකට නැත්තා ඒ ගමනට බුදු ආංශය අසුචි කියන නම පාවිච්චි කරනවා. කක්ක වලට කියන්නේ අසුචි කියලා. කක්ක කියන එක දන්නවද? මනුෂ්‍යයන්ගේ වැඩ ගත්තොත් ඉහෙඬමයි. ඉහෙඬ තියෙන වැඩමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ යම් කිසි කෙනෙක්ගේ යහ ජීවන රටාවට ගිහිල්ලා නිතරම සතිපට්ඨහට නැත්නම් මේ ආර්ය අෂ්ටාංග මාර්ගේ වඩන්න නැත්නම් සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වඩන්න එහෙම නැත්නම් මේ නිවන කියන මේ අතක්ඛාවචර වූ පෘ탁ජනේකට පෙන්වලා දෙන්න බැරි අකිංචන කියන අනාදාන කියන නමට යමක් නොවෙන අල්ලා ගන්න බැරි දෙයක් වෙනුවේ නිතිපතා හැමදාම වැඩ කරන මිනිස්සු දැක්කොත් ඒ මනුස්සයාගේ ඒ නිතිපතා යොදන යෙදවමට සම්මා වායාම කියලා කියන දවස් විනාඩි 5ක් ඇති. දවසට විනාඩි 5ක් මේ සඳහාම ගත කරනවා. එතකොට පැය 23කුත් විනාඩි 55ක් දවසේ ඉන ආතතිය අසහනය ওই විනාඩි 5න් අයින් කරන්න පුළුවන්. අපිට එහෙම එකක්වත් කරන්න බෑ. අපි පැය 24ම කඹරනවා. කාටද කිව්වොත් මේ එක දවසකට පැය විනාඩි 5ක් වෙන් කරලා මේ ඉඳගෙන ඉඳලා ඉඳගෙන ඉන්න බව දැනගන්න කියලා බෑනේ දුවට බබෙක් හම්බෙන්න ඉන්නවා. මාත්‍ය රට ගිහිල්ලා එන්න තියෙනවනේ ස්වාමීන් වහන්සේ ආවට පස්සේ පොඩ්ඩක් ඉඳලා බලන්න. දුව තටමැව්වට පස්සේ මං ඉඳලා බලන්නම් කියලා දෙන උත්තර දිහා බලනකොට පේනවා මේ හාදයෝ මේ කවුරු සනසන්නද මේ වචන කතා කරන්නේ එක දවසේ පැය 24 පැය 23කට විනාඩි 55ක් කඹරලා එක විනාඩි 5ක් එක තැනක ඉඳගෙන ඉන්නවා භාවනා කරන්න පටන් ගන්නතර කියන එක දිගට රෑ තිසේ භාවනා කරන්න තටමන අනිත් දවසේ පැය තව 7ක් 8ක් පුදිනවා ඊගාර ඉබ්බයි ආ වගේ රණ්ඩු වගේ තමයි. නමුත් මෙතන මේ බුදුහාමර මෙතන කියන සම්මා වායාමයේ කියන්නේ හැමදාම එක විනාඩි 5ක් හරි කවන්නේ 10ක් හරි කවන්නේ 15ක් හරි කවන්නේ ජීවන රටාවට මේක ලං කරගත්තොත් ඒක අවුරුදු 10ක් 15ක් කෙරුවොත් මොන යකෙක්වත් එන්නේ ඕක වෙනස් කරන්න මොකද මේ මනුස්සයා ඉච්ඡිත කැප වෙලා එක කරනවා යාට කියනවා නෑ මම ඔයාගේ වැඩේ ඕන වෙලාවක මට කියන්න මේ වෙලාව මම භාවනා කරන වෙලාව නැත්නම් මම විවේක ගන්න භාවනා කියන වචනේ පාවිච්චි කරන්න එපා. හරි භයානක වචනයක්. මම මගේ වෙලක් විවේක ගන්න වෙලාව කියලා. අපේ කිට්ටුවන්තියෝ නෑයෝ කියන જાතිය ඔය විනාඩි 5ක් තට්ටු කරනවානේ. ඔන්න නෑ යන්නේ වගේ. ඒක ඒ ඒ කග්ගවිශාන සූත්‍රයේම සඳහන් කරලා තියෙනවා ආමන්තනා හෝති සහාය මජ්ජේ ගමනේ ඨානේ ගමනේ නිසින්නේ ඨානේ නිපජ්ජාය අනවිචිතං සේරිතං පෙක්ඛමානෝ ඒකෝ චරේ කග්ගවිශාන කප්පෝ අපි කිට්ටුවන්තියෝ හිටගෙන ඉන්න කොටත් ඇවිල්ලා ආර්ධනක ඉඳගෙන ඉන්න කොටත් ඇවිල්ලා ආර්ධනක නිදාගෙන ඉන්න කොටත් ඇවිල්ලා ආර්ධනක ඇවිදින කොටත් ආර්ධනක අපි අරග කරමුද මේක කෙරුමුද අරව කෙරුවොත් කොහොමද මෙහෙම කෙරුවොත් මොකද කියලා ගමනේ නිසින්නේ ථානේ නිපජ්ජාය හතර ඉරියව්වදීම ඇවිල්ලා තට්ටු කරලා කතා කරනවා මෙන්න මේ කරදරේ නැතිවීම සඳහා මම තනි වෙනවා කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ අපිට අවශ්‍ය කරන මේ ජීවන රටාව එහෙම නැත්නම් අපිට අවශ්‍ය කරන මේ මාත් එක්ක මම ජීවත් වෙන මොහොතට මේ සමාජයේ මේ ශිෂ්ටාචාරය කැමති නැහැ ශිෂ්ටාචාරයේ ඈතක ඉඳලා විශේෂයිත ඊතලයක මිදින්න වගේ අපි අර අර චිත්තක්ෂණයට ඇවිල්ලා කවුරු හරි තට්ටුවක් දාන. ඒ මොකද අපි සංසාරේ ඒ තරම් අනුන්ට කරදර කරලා තියෙනවා. විවේක වෙන කට්ටියට බාධා කරලා තියෙන නිසා අපි කොයි මුල්ලට ගියත් බුදුචානන් සඳහන් කළා තියෙනවා නවිච්ච තීසෝ జగතිප්පදීසෝ යත්තට්ඨිතෝ මුංචය පාප කර්ම අපි ගිරිසිකරයකට නැග්ගත් මොහොත මැදට ගියත් අහසට ගියත් කරලා දකුසල කර්මයල කරදර කරනවා කරනද කර්මෙන් අකුසලයෙන් බේරිලා ඉන්න පුළුවන් තරම් මේ జగති ප්‍රදේශයේ මහතුලේ කොහොක්වත් නැත්තේ. අපි කොච්චර විවේක තැනකට ගියත් ඇවිල්ලා තට්ටු කරනවා. ඊට පස්සේ ඒ නිසා තමයි නිතිපතා භාවනා කරන කෙනෙක් නම් එහෙම නැත්නම් සම්මා වායාමයේ යොදන කෙනෙක් නම් කවුරකටත් කවදාකවත් ආමන්ත්‍රණය කරන්න යන්නේ කරගන්න එක්කන කරගත්තාමයි තමන්ගේ වැඩ ටික තමන් කරගෙන කරබනේ ඉන්නවා මොකද දන්නවා එහෙම නැතුව ගිහිල්ලා මට අර කොල්ල දීපන් මේ කොල්ල දීපන් කියලා විනවන්න ගියොත් විධාන කරන්න ගියොත් ඒ මනසයිල මට ආයෙ විධාන කරනවා පැත්ත කරලා තමන්ගේ වැඩ ටික කරගන්නවා එතකොට යාට හම්බ වෙන දේ තමයි මේ නිත්‍යපතා යොදන සම්මා වායාමේ නිසා සතියක් ලැබෙනවා සම්මා සතියක් ලබා ගන්න පුළුවන් ඒක නත් දැනගන්න පුළුවන් මනුෂ්‍යාත්මෙදලා මැරිලා දිව්‍යාත්මෙට ගියත් සතිය කැඩෙන්නේ නැහැ. එහෙම නැත්නම් කියනවා ගොරෝසු ආනාපානදල සියුම් ආනාපානදල සියුම් ආනාපානෙන් අතිසූක්ෂම ආනාපානද ගිහිල්ලා නිින්දකටත් ගිහිල්ලා ආයෙත් අවදි වෙලා ආවත් මේ සතිය තියෙනවා. ඒකට අපි කියනවා අවික්කප්ප සාදේ කියලා නොසලෙන ශ්‍රද්ධාවක් ලක්ෂ වාරයක් කරලා බලනවා පිටකොන්ද ගැහුවට ඇහැ නලියවුවට කහ පාට ආලෝක පෙන්වනට නිල් පාට ආලෝක පෙන්වනට අරක පෙන්වනට මේක පෙන්වනට සතිය කැඩෙන්නේ නැහැ කියන පදනමෙන් බැලුවොත් කැඩෙන්නේ නැහැ කැඩෙනවා කියන පදනමෙන් බැලුවොත් කැඩෙනවා ඉතින් මේ දෙයයන්ට කියන්නේ ඔබ මනුස්සාත්මෙන් ගියා දැන් ඔබ දිව්‍යාත්මයකට පැත්තලා ඉන්න ඔබ නම් කියනවා මට මේ පිසාච තේනකක් මැදට මැදුණා කියලා එහෙම නැත්නම් මේ මෝහන වනයේට ගියයි කියලා නමුත් ඔබ ඉන්න පාර ඍජුයි ඔබ ගිහිලා තියෙන අබේ මාර්ගයකට මේක කැඩෙන්නේ නැහැ කියලා බලපන් කියලා. සතිය කැඩලා නැහැ කියලා පැත්තෙන් බැලුවොත් තේරුම් ගත්තොත් මේ සතියේ තරම්ම බල සම්පන්න දෙයක් මරණදීවත් කැඩෙන්නේ නැහැ. ඒක ජීවත් වෙන්න ඉස්සෙල්ලා අත්දකපු මිනිස්සෙක් ගැන නිකමට හිතනද ওই මොන කලබලයක් වුණත් මේ සතිය කැඩෙන එකක් නෙවෙයි. අන්න එතෙන් යනකම් අත්දැකීම් බහුල වෙච්ච කෙනාට තේරෙනවා ඒක ගැන දන්නේ නැති කෙනා උරගාල නැති එකනා කැස්තරත් සතිය කැඩනවා කියලා කියනවා. වැස්සටත් සතිය කැඩනවා කියලා කියනවා. දොරේ යන්නේටත් සතිය කැඩනවා කියලා කියනවා. අනික් කණ්ඩේටත් සතිය කරනවා කියලා කියනවා. ඉතින් ඒව තමයි කණපින්දන් තමයි මේ කණ කමඨාන් සුද්ධ කරනකොට කියන්න තියෙන ඉතින් මොන කරන්නද ඉතින් මම කෙනාටම ඒක උගන්වන්න ඕනේ. කැඩෙනවා නම් නැවත පිටින්න බෑනේ. මේක හැලහැප්පුණාට කැඩුන්නේ නැත්නම් නැවත පිටවන්න පුළුවන්. ඒ නිසා ඕන කරදරයක් වෙන්න අරින්න කලබල වෙන්න එපා, පශ්චාත්තාප වෙන්න එපා. නැවත සත්‍ය පිටවන්න පුළුවන් දෙකල් බලන්න පුළුවන් නම් ඔක කැඩිලා නෙවෙයි තියෙන හැලහැප්පේ. උදාහරණයක් වශයෙන් අපි නිශ්චල වතුර ඡායාවකට ගිහිල්ලා මුණ මුණ බැලුවොත් ඒකේ මුඛ නිමිත්ත පේනවනේ. Tamange ඡායාවේ වතුරේ මුණ පේනවා. අපි හිතමු අපේ හුස්ම පොදක් වැටලා වතුර හෙල්ලුණයි කියලා. හෙල්ලිච්චාම අර මුඛ නිමිත්ත හෙල්ලුණා. එතකොට විකෘති වුණාට කැඩෙන්නේ නැහැ ආයේ වතුර තැම්පත් වෙච්චාම ආයේ මේක පේනවා. ඔය ඔය ටික නැවත වතුර තැම්පත් වෙනකන් ඉසాత බඳගෙන අඬනවා වෙනුවට මගේ දෝෂයක් නිසා මේක හැලහැප්පුණා. හැලහැප්පුණාට මේක වතුරේ පිළිබිඹු කරන ගතියට කැඩීමක් වෙන්න බෑ. මේ නීවරණ පහට බුදුරජාණන්සේ උපමා පහක් දෙනවා. කාමච්ඡන්දේ කියලා කියන්නේ වර්ණ කලවම් කරපු වතුරක්. එතකොට තමන්ගේ මුඛ නිමිත්ත ප්‍රകൃතිය පෙන්වන්නේ වර්ණ ගණ්ඩලා පෙන්න. ව්‍යාපාදේ කියන්නේ ගොජේ දාන වතුරක්. පතුපට කැඩලා තියෙනවා. එතකොට මුඛ නිමිත්ත පෙන්වන්නේ නැහැ. චීන මිත්‍ය කියලා කියන්නේ මඩ කලවම් වෙලා වතුරේ ගතිය බොරයක් පාටපත් වෙලා මතු පිට සම නැහැ. එතකොටත් බොහොම විකෘති කරලා පෙන්වනවා. උද්දච්ච කුක්කුච්ච කියලා කියන්නේ රැලි ගහපු වතුරක්. විචිකිච්ඡා කියලා කියන්නේ ඒත් බොරදී වෙච්ච වතුරක් මේ වතුරේ මුඛ නිමිත්ත නොපෙන්නන තැන් තියෙනවා ඒව නමුත් తాවකාලිකයි වතුරේ පිළිඹු කරන ගතිය වතුර තැම්පත් වෙච්චා පිළිඹු කරන ගතිය తాවකාලිකව කඩන්න පුළුවන් වුණාට ස්ථිරව නැති කරන්න බෑ ඒ වගේ තමයි පිහිටන ලද සතිය මනාවකට පිහිටන ලද සතිය මැරිලා මේ භික්ෂු දේවතාව මැරිලා දිව්‍යාත්ම භාවයකට ගිහිල්ලා දිව්‍යාත්ම භාවදී කිව්වොත් මේ පිසාච කරන සේනාවකට මං වැටුණා. මට ඕන කරන විවේකයේ කියලා බුදුසෙන් සඳහන් කරලා තිනවා ඔබ හරියට යහ මිත්‍යා දෘෂ්ටි පැත්තක දාලා සම්මා දිට්ඨියෙන් කල්පනා කළොත් වට කරගෙන අප්සරාවන් 500ක් හිටියට මේ හුදකලාව කඩන්න බෑ ඒවත්. මේ සතිය කඩන්න බෑ. ඔබ ඉන්නේ නන්දනවනේ වුණත් එහෙම නැත්නම් සනකෙලියක හිටියත් ඒ තමන්ගේ හුදකලාව කඩා ගන්න බෑ. ඒ නිසා හොඳට මේ සතිය බලපහිමය අති බල සම්පන්නකම දන්න කෙනාට කොඩි ගහ යටට ගියත් ගෙන්දගම් පොළොවට ගියත් ඇහැල හැපිල්ලක් නම් වෙනවා. අවත්‍ය කවදාකවත් චෝදනා කරන්න සත්‍ය කරන්න කියලා මොකද කරන්න බෑ. ඔය කොහොම කෙරුවක සත්‍ය කරන්න බෑ. ඉන්ෂා සර්වචාන්සේ දේශනා කළා තියෙනවා සතාධිපතිය සබ්බේදම්. සත්‍ය කියන එක හැම ධර්මයකටම අධිපතිවම් කරනවා ආර්යයන් වහන්සේ. පෘථග්ජනයට සත්‍ය දන්නෙත් නෑ දැකලත් නෑ ඇති වෙන සතිය බොහෝම ඉක්මනට කැඩෙනවයි කියලා චෝදනා කරන නිසා ඒක නා සතිය තියෙද්දි සතිය නැහැ කියලා චෝදනා කරනවා. ඉතින් කමඨාන් සුද්ධ කරනකොට විවිධාකාරයෙන් යාට උදව් කරනවා. මෙන්න මේ දෘෂ්ටි කෝණයෙන් බලන්න. එතකොට සතිය තියෙනවා. නැහැ කියන්නේ ඉක්මන් කරන්න එපා. නැවත නැවතත් විශ්වාසයෙන් භාවනා කරගෙන යනකොට ඒ හැකි සංඥාව එහෙම නැත්නම් මට පුළුවන් මම වඩනවා කියන සංඥාව එනකන් ගිහි ගියා තරින්න එපයි කියලා බුදුහාමර කියලා තියෙනවා. ඒ හැකි සංඥාව එනකන් ගිහි ගියා තරින්න එපා. ඊට ඉස්සලා ගිහි ගියා තෑරියාට ඉස බෑවට සිවුර දැම්මට ගේම හැයෙන ගේමක් දෙන්න වෙනවා පැවිදිලා ඉවර වෙනවා. ඒ නිසා ආනන්ද සප්පයි සූත්‍රයේදී ලස්සනට කියාගෙන කියාගෙන ගිහිල් වල සඳහන් කරනවා. කාමේ කාම සංඥා දෙක දුරුවන් කරන්න අපි රූප කර්මස්ථානයක් අරගෙන භාවනා කරලා ඒ රූප කර්මස්ථානයත් ගෙවන් කළ රූප සංඥා බවටපත් වෙනකොට තමයි තේරෙනවා හැමදේම එනවා හැමදේම යනවා විවිධ සංඥා විවිධ සටහන් භාවනාවේදී එනවා නමුත් තමන් පුරුදු කරනවා ඒ කොයි එක ආවත් ඉඳගෙන ඉන්න ඉරියව්ව කඩන්න යාට බෑ ඉරියව්වට සතිය පිටවන එක නැත්නම් ආනාපාන සතිය පිටවන්න බෑ කියන මේ රූප සංඥාවල හොල්මන් තියේදී සතිය පවත්වන්න පුළුවන් කියන තැනේදී බුදුරජාණන්සේ කියනවා දැන් ඉතින් අරඤ්‍යගතෝවා රුක්ඛමූලගතෝවා ශුඤ්ඤාකාරගතෝවා දැන් ඉතින් ලීඩා ඔපරේෂන් තියටරට ගන්න වෙනවා. දැන් ඉතින් බබා ලැබෙන්නේ කිට්ටු. දැන් ඉතින් ගන්න වෙනවා තිබිරිගෙට හරි සූතිකාගාරට හරි ගන්න වෙනවා. ඒක නිසා එතෙන්ට යනකම් ගිහියෙකුට දැහැහෙන වැඩක් කරතයි. ගොය දෙනෙක් හිටනවා නෑ නෑ අපිට ඒක කරන්න බෑ කියලා. ඒ වගේ මේ ගිහියෝ හිතාන ඉන්නවා මේ පැවිදුණාට පස්සේ කුට්ටියක් හම් වෙයි කියලා. ඒ විවේකයේ කාය විවේක චිත්ත විවේකයේ පැකට් එකක් වගේ කාඩ් එකක් වගේ එකක් සාක්කුවේ දාගන්න හම් වෙයි කියලා. පොඩ්ඩක් බලන්න පැවිදිලා ඉන්න කට්ටිය පිස්සු කෙන්නේ නැති. ආතපත නැහැ. පැවිදි වෙනකන් තියෙන සේනියස මොකක්වත් නැහැ පැවිදුණාට පස්සේ. ඒක නිසා ගියෝක බණ කියනවා මට යාළු වෙන්නත් එක කියනවා නැත්තම් බණිනවා මට. මේ මේ රූප සංඥාවට යනකම් එතන මේ මොන දේ ආවත් මගේ සත්‍ය කැඩෙන්නේ නැහැ කියන තැනට යනකම් ජීව ඉඳගෙන උනත් මේ ප්‍රතිපදා වඩන්න පුළුවන්. ජීව ඉඳගෙන උනත් මේ විශ්වාසය ගන්න පුළුවන්. යෝගයෙන් කිතනා නෑ එහෙම කරන්න බෑ අපිට මේ ගිහි ගෙදර බාධා. ඇත්තට බාධා ඒක නැති නෑනෝ සූර කෙනාට දක්ෂයාට ජීව ඉඳගෙන උනත් ඒ தත්තට යන්න පුළුවන්. ඊට පස්සේ තමයි යා පැවිදිලා ගිහිල්ලා මේ භාවනා කරන්නයි මේ පැවිදුනේ කියන එක දන්නේ. එනතම් බැවිදිච්ච ගමන් කර්මාන්ත පටන් ගන්නවා. ආමංගල්‍ය ආධාරකාරයෝ වගේ ඒ සැදී පැහැදී හිටගෙන ඉන්නවා මේ ගියන්ගේ කටයුතු වලට. ඉතින් ගියොත් ඇවිල්ලා හතර රඩේ වැඳලා ආමසුරන්ගේ කුලියට වැඩේ කරගෙන ගානක් ගෙවලා පන්සලකට ගමක් තියෙනවා ගමට පන්සලක් තියෙනවා ආමසුරෝ ඉන්න ඕනේ අපි කියන වැඩ ටික කරගෙන. ඉතින් අරණ්‍ය වාසයේ ඉන්න අපට පුදුමාකාර සාන්තියක් තියෙනවා. මම මේ ගැන ආඩම්බර වෙලා මාන්නේ කතා කරනව නෙවෙයි. මොකද මේ ගියව ඇසුරු කරන්න ගියොත් විනාසයි. විනාසයි. අතේ දුරින් තියාගෙන හිටපු තරමට සෞඛ්‍ය සම්පන්නයි දීර්ඝායුෂ්කයි. එවිට මා ජීව හිටිය අවුරුදු 36ක් කරකම්. එනිසා මම ඉපදෙනකොටම තට්ටේ ගාලා තිබුණේ නැහැ මගේ. ඉපදෙනකොට සිවුරක් දාලා තිබුණෙත් නැහැ. හැබැයි අවුරුදු 36 26 ඉඳලා 36 වෙනකන් ගිහිව ඉඳගෙන ගිහියන් නොදකින් නොපතන් නොදෝමකින් ගැල පුරුදු. මේ මේ මේ සුබදාරාවේ මුල් කරගෙන තමයි මම කරේ. ඊයොත් එක්කමයි ඉන්නේ. මම දන්නවා මේ කට්ටියම අතාරිනවා. අතාරින්න වේවා කියන අදහස තමයි. ඒක නිසා ගිය ගම මට චින්ත පොණ කරදාසිර චින්ත ටිකක් අහුනා වගේ භානකම කියන්නේ මේකයි කියලා විවේකයේ කියන්නේ මේකයි කියලා උදේකලාව කියන්නේ මේකයි කියලා මේ චිත්ත විවේකී කියන්නේ මේකයි කියලා දැනකටමයි මම කිව්වේ. ඒක නිසා ඒක ගී වෙච්ච නිසා බෑ, ගෑනු වෙච්ච නිසා බෑ, පිරිමිච්ච නිසා බෑ. ඒ මොනක්වත් ඇත්තේ නෑ. ඒ නිසා යම් කිසි කෙනෙක් මේ සම්මාදිට්ඨි පුරේ ජවන් කියලා තියෙන විදියට තමන්ගේ ජීවන රටාව අර පිරිමසුන්දායක පරිසර දූෂණය නොකරන, චිත්ත දූෂණය නොකරන ඒ වගේම අතිසුකෝපභෝගී නැති පාරිභෝගිකත්වයට වැටිච්ච නැති සරල ජීවන රටාවකට යන්න පුළුවන් නම් ඒකමත් නිවනක්. ඒකමත් නිවන. එතකොට මේ රට සැනසෙනවා, පරිසරය සැනසෙනවා, ඍතුව සැනසෙනවා, අතල්වැසිය සැනසෙනවා, තෝබහ ධර්මයේ සැනසෙනවා. ඒකයි පුත්‍රජානනාචික උප්පත්තිට කියන්නේ සුකෝ බුද්ධානං උප්පාදෝ බුදු කෙරෙක ප්‍රතිචාම් පෘථිවිතලය සැනසෙනවා. කවදාක සූර කණ්ඩ යන්නේ. කවදාකවත් මේ කුට්ටි කඩා ගන්න යන්නේ නැහැ. උපන්නාට මේ ලෝ වැනෙනවා විනා කියලා මිසක්ක ජීවත් වෙන්න ඕන නිසා කනවා මිසක්ක කණ්ඩ ජීවත් වෙනවා නෙවෙයි. ඉතින් ඒක තමයි මේ අද භාවනා කරන අයට තේරෙන්නේ නැති පදම. ඒගොල්ලෝ මේ Tamange අර පළපුරුදු සුඛෝපභෝගී ආඩ්‍ය ජීවිත ගත කරන ගමන් මේ සතියේ පණිවිඩයක් එනවා ඕක වැඩි වැඩි ඕක සුඛෝපභෝගී වැඩි ඕක පාරිභෝගිකත්වයට වැඩි කියලා. ඉතින් අර සමාජයත් එක්ක ඉන්නකොට ඒකෙන් වළක්වා ගන්න බැරි නිසා ඉතින් දෙලොක් මැද හිර නමුත් ඒ එක්කෙනෙක් ගත්තොත් තීන්දුවක් ඔය කවුරු මොන જાතියෙන් මම මනින්න කියන්න ගියත් මම මේ වඩන ලද සතිය විසින් මට දෙන ආදර්ශය එහෙම නැත්නම් පෙන්වන මේ උජු මාර්ගය මේ අභය මාර්ගයට නැගලා මං ඉදිරියට යනවා කියලා දැක්කොත් එච්චර ඈත නෙමෙයි බුදුහාමුදුර වැඩේ බුදුහාමර මේ ළඟම ඉන්නවා. ඔව් පේන්නේ නැත්නම් මොකද අපි බයයි අපි මේ අසල්වැසියෝ අපිට දොස් කියයි කියලා. අපි ඇසුරු කරන නෑයෝ, එහෙම නැත්නම් යාළුවෝ, මේ නෑදෑයෝ, එහෙම නැත්නම් මේ අපේ සමාජයේ කට්ටියට අපි බයයි. එක්කෙනෙකුටවත් පෙනුමක් ඇති කෙනෙක් නෑ. ඒ ඔක්කොමලා ඉන්නේ ලාභයට සත්කාරයට සම්මානට සිලෝකට. ඒ නිසා අපි ආර්ය භූමියට යන්න ඕන නම් උසස් තත්ත්වයටපත් වෙන්න ඕන නම් එහෙම ගිය කෙනෙක්ගේ ආදර්ශයේ මිස ඒ නොගිය කෙනෙක්ගේ ආදර්ශයෙන් ඇති වැඩන්නේ. ඒක නිසා දරුවෙක් වදන වෙලාවට උදව් කරන්න පුළුවන් වෙන්නේ වඳ ගෑණියෙකුට නෙවෙයි. වදපු ගෑණියෙකුට විතරයි. මොකද වදපු ගෑණි දන්නවා දරු ප්‍රසූතිය තියෙන අමාරුව. වඳ ගෑණිට තේරෙන්නේ නැහැ. ඒක නිසා භාවනා මාර්ගයේදී අපිට වඳ නැති මේ ආර්ය භූමිය ගැන දන්න උත්මයේ දකින්න හම්බ වුණොත් අහන්න හම්බ වුණොත් ශාසනයක් තියෙන කාලය ලැබුණා කියන එක අපිට හදන්න පුළුවන් එකක් නෙවෙයි අපි කොහොම හරි භාවනා කරලා කළා තමන් මේ මට්ටමට ගෙනල්ලා මේ ලැබිච්ච ශාසනය මේ ලැබිච්ච සත්පුරු ශාස්ත්‍රය මේ සද්ධර්මය මේ ක්ෂණ සම්පත්තිය සින්න කරගන්න බුද්ධියට සින්න කරගන්න කටයුතු කරන මනුස්සයාට මේ අච්චරා සූත්‍රයෙන් හොඳ ලස්සන ආදර්ශයක් පෙන්වනවා අපි පෙන්වන නිදාසර කරුණු මේ භික්ෂු දේවතාවත් කියලා තියෙනවා නමුත් බුදුන්සේගේ විෂ කපලා මේ මොනම බාධාවක්වත් බාධාවක් නොවෙන්න ඔබ ගියාත් වඩන ලද සතිය ඔබට අරසාව තියෙනවා. ඒක ගැන අදහගෙන කටයුතු කරන්න කියනකොට මේ దేవතාවත් ආර්ය මාර්ගයටපත් වෙච්ච අතරේ එයාට බාධා කර්මෙන් වගේ හිටපු ඒ 500ක් අප්සරාවන්ටත් විශාල ධර්මලාභයක් ලැබුණා කියලා ඒ සූත්‍රය સમાપ્ત කරලා තියෙනවා. ඉතින් ඒ නිසා හැම කෙනෙක්ම බලාගෙන ඉන්න ඕනේ අපිට මේ වට කරගෙන ඉන්නේ නෑයෝ යාළුවෝ හිත මිත්‍රයෝ සනසන්රන් එකයි කරන්න තියෙන්නේ එක්කිනෙකුටත් ඇස් නැහැ ඒ නිසා බුදුහාමුදුරුවෝ ඇස් ඇති උත්මේ උන්වහන්සේ අපිට පෙන්ලා තියෙන පාර දෙපර බාන්න එපා සැක කරන්න එපා Taman ආපු පාරේ Taman තියෙන අත්දැකීම ඇර බුදුන්වත් අදහන්න එපා බුදුසසුන අපිට දීලා තියෙන උඹේ අත්දැකීම ටික අදාහකට යන්න යන්නේ බුදුජානනාංශගේ ගෞරවය සහිතව පැත්තක තියෙත හැකි තමන් තමන්ගේ සීලය අදාහ ගන්න පැත්තට යනකොට එතන තියෙන විමුක්තියක් අපි බාහිර දෙයක් නෙමෙයි අදහන්නේ මගේම සීලය මගේම සමාධිය විශේෂයෙන්ම මගේ සතිය ආන එතෙන්ට යනකම් නැත්නම් තමන් සතිය 100ක් විශ්වාස කරනකම් සතිය ආරක්ෂාව 100ක් ලැබෙන්නේ නැහැ හැබැයි සතිය ආරක්ෂාව බන්දේශයක තියලා දෙන්න වගේ ලෑස්ති කරගෙන ඉන්නේ අපි ගන්න කැමති නෑ සැකක. අංශා ඒ වැඩි සැකයක් තියෙනවනම් එවැනි සැකයක් දුරු කර තියෙන සැකයක් දුරු කරගෙන මේ තමන් මෙතෙක් කරන ලද මාර්ගය පිළිබඳව විශ්වාසයක් ඇති කරගෙන තමන් මේ වැටි වැටි තනගග වණුගග දියුණු කරන ලද සතිය තව දියටත් ඉතුරු කරගෙන ඉදිරිපත් ඉදිරියට කරගෙන නිසකව යාම සඳහා අදවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නැත කරනවා. සියලු දෙනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා